මේ ධර්ම දේශනාව තුළින් අතෘප්තිමත් භවෙහි පවතින ආදීනවය පිළිබඳව පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට අපි විශේෂයෙන් අදහස් කළේ. මේ සමාජය දිහා බැලුවහම බොහෝ විට පෙනෙනවා මිනිසුන් විවිධ තරාතිරම් වල ජීවත් වෙනවා විවිධ හැකියාවන් නැතුව විවිධ සම්පත් ඇතුව විවිධ වටපිටාවන්හි ජීවත් වෙනවා ඒ හැම කෙනෙක්ම පාහේ ජීවිතයේ තෘප්තිමත්ව ජීවත් වෙනවාට වැඩිය අතෘප්තිමත්ව ජීවත් වෙන ස්වභාවයක් තමයි බොහෝ විට ප්‍රකටව පෙනෙන්නට තියෙන්නේ. මේ අතෘප්තිමත් බව නිසා ඒ හැමදෙනාම ජීවිතයේ Tamanට ලැබිය හැකි මානසික සම්පත් මෙලව ලැබිය හැකි සැපෙන් පිරිහෙනවා පමණක් නෙවෙයි ජීවිතේ බොහෝ දුක් පීඩා අසහනයන්ට පැමිණෙන අවස්ථා ඕනෑ තරම් දැක ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි අදහස් කළේ මේ අතෘප්තිමත් බව පිළිබඳව එක් එක්කෙනා කුමක් නිසාද අතෘප්තිකරව ජීවත් වෙන්නේ කියලා විමසුවොත් විවිධ අය තම තමන්ගේ අත්දැකීම් තුලින් විවිධාකාරයෙන් පැහැදිලි කරන්නට පුළුවන්. කෙනෙක් කියන්නට පුළුවන් පවතින සමාජ රටාවේ තියෙන දෝෂය නිසා තමයි මේ අතෘප්තිකර බව ඇති වෙන්නේ. මිනිසුන්ට තෘප්තිමත්ව ජීවත් වෙන්නට බැරි වෙලා තව සමහර කෙනෙක් කියන්නට පුළුවන් පවතින දේශපාලන වාතාවරණයේ තියෙන අඩලුහුඩුකම් නිසායි එහෙම වෙන්නේ. තව කෙනෙක් කියන්නට පුළුවන් ඒ ඒ පුද්ගලයාගේ දැනුගත්කම් වල වෙනස්කම නිසායි එහෙම වෙන්නේ. තව කෙනෙක් කියන්නට පුළුවන් මේ ධනවාදය නිසායි මේ తত্ত্বය උද්ගත වෙලා තියෙන්නේ. තවත් කෙනෙක් කියන්නට පුළුවන් ඒ ඒ පුද්ගලයාගේ මානසික ස්වභාවය මතයි මේ தত্ত্বය පවතින්නේ. මෙහෙම එක් එක්කෙනා තම තමන් දන්නා ක්ෂේත්‍රය තුලින් අර්ථකථනය කරන්නට පුළුවන් මිනිසුන් තෘප්තිමත් නොවි අතෘප්ති කරව අසහනෙන් ජීවත් වෙන්නේ කුමක් නිසාද කියලා විමසුවොත් තම තමන් දන්නා ක්ෂේත්‍රවලින් ඒ අර්ථ විග්‍රහ කරන්නට පුළුවන්. මේ ගාථා ධර්මය අපි මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේ දහම තුලින් මේ අතෘප්තිමත් බවට ප්‍රධාන හේතුව දක්වාලමින් දේශනා කළ ගාථා ධර්මයක් මේ ධම්මපදයේ සඳහන් වෙන නිසා ඒ ගාථා ධර්මයයි අද අපි මාතෘකා කරගත්තේ තථාගත සද්ධර්මයේ තුල අතෘප්තිමත් බව ගොඩනැගෙන්නට හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ පහදන කාරණය පිළිබඳව පින්වතුන්ගේ අවධානය යොමු කරා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා සලාභං නාති මඤ්ඤේය නාඤ්ඤේසං පිහං චරේ අඤ්ඤේසං පිහං භික්ඛු සමාධින් නාදි ගච්ඡති යම්කිසි කෙනෙක් Taman ලබා ඇති දේ අව탁සේරුවට ලක් කරනවා නම් තමන් ලබා ඇති දේ හැල්ලුවට ලක් කරනවා නම් තමන් ලබා ඇති දේ මදි පුංචිකමක් කියලා හිතනවා නම් අනිත් අයට ලැබිලා තියෙන දේ තමයි උසස්ම දේ අනිත් අය ලබා ඇති දේ තමයි උත්තරීතරම ස්වභාවය අනිත් අයට තමයි හොඳ තත්වයක් හිමි වෙලා තියෙන්නේ ඒගොල්ලෝ තමයි සැපසේ ඉන්නේ ඒගොල්ලන්ට තමයි ලාභයක් තියෙන්නේ අපට මහා අලාභයක් වෙලා තියෙන්නේ කියලා තමන් සතු දේ තමන්ට හිමි දේ අව탁සේරුවට ලක් කරමින් අන් අය ලබන දේ පිළිබඳව සිතමින් පතමින් තැවෙනවා නම් ඒ පිළිබඳව අපේක්ෂා කරමින් කටයුතු කරනවා නම් මෙන්න මේ ධර්මතාවය විශේෂයෙන් අසහනය අතෘප්තිමත් බව ඇතිවීමේ ප්‍රධාන සාධකයක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ගාථාවේදී බුදුරජාණන් වහන්සේ දක්වන්නේ අඤ්ඤේසං පිහයන් බික්ඛෝ සමාධි නාදි ගච්ඡති ඒ අනුන් සතු සම්පත් අනුන්ගේ යසයිසුරු අනුන්ගේ ධන ධාන්‍ය අනුන්ගේ සැපේ දිහා බලලා මා ලැබූ දේ පහත්ය අනේකා සතු දේ උසස්ය මා ලබා ඇති తත්වේ ඊටාම අවාසනාවන්ත తත්වයක්ය අනේකා ලබා ඇති తත්වේ තමයි උසස්ම ලාභය කියලා සිතමින් ඒ පිළිබඳව වෙහෙසෙමින් කල්පනා කරන තැනැත්තා එබඳු පුද්ගලයා කිසිදාක චිත්ත සමාධියක් චිත්ත ඒකාග්‍රතාවයක් චිත්ත සංහිඳියාවක් මානසික සහනයක් සුවයක් සොම්නසක් තෘප්තියක් ලබන්නේ නැහැයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. මෙහි බුදුරජාණන් වහන්සේ දක්වන බික්ඛු බික්ඛු කියලා මේ ගාථාවේ දක්වන්නේ භික්ෂුන් වහන්සේලා පමණක් නොවේ සංසාරේ බය දැකලා විමුක්ති මඟ අනුව යන හැම කෙනෙක්ම බික්ඛු කියන වචනයෙන් හඳුනා ගන්නට පුළුවන් ඇතැම් තැන්වල. සමහර තැන්වල භික්ෂු සංඝයා පමණක් භික්ඛු කියන වචනයෙන් අර්ථවත් වෙනවා. භික්ෂු සමාජය එහෙම නැත්නම් මහා සංඝරත්නය කියන අර්ථයෙන් පමණක් භික්ඛු කියන වචනේ යෙදෙන තැනුත් තියෙනවා. මේ ගාථාවේදී ඒ හිස මුඩු කරලා සිවුරු පෙරගෙන භික්ෂු ප්‍රතිපදාවට ඇතුල් වෙච්ච පිරිස පමණක් නෙවෙයි සසර බය දැකලා විමුක්ති මඟ අනුව ගමන් කරන හැම කෙනෙකුටම සාධාරණ ආකාරයෙන් උයි තථාගතයන් වහන්සේ මේ දේශනාව කරන්නේ. ඒ කුමක් නිසාද? පැවිද්දෙක් වුණත් ගිහියෙක් වුණත් Taman සතු සම්පත අව탁සේරුවට ලක් කරමින් අනේකා සතු දේ පිළිබඳව සිහිනමවෙන් කටයුතු කරනවා නම් ඒ ගිහියා වුණත් ඒ පැවිද්දා වුණත් අසහනකාරී ජීවිතයකට මං තරහා ගන්නවා. යම් පැවිද්දෙක් කල්පනා කරනවා නම් අපිට තමයි කවුරුවක් සලකන්නේ නැත්තේ අනිත් හාමුදුරුවන්ට නම් සලකන්න දායකයෝ ඕන තරම් ඉන්නවා. අපිට හොඳට දාන ටිකක් ගෙනත් දෙන්න තමයි අපි ගැන සොයන්න බලන්න තමයි කවුරුවක් නැත්තේ. අහවල් අහවල් පන්සල් වලට ඕන තරම් දානමාන ලැබෙනවා අවශ්‍ය වටත් වැඩිය ලැබෙනවා ඕන තරම් සැලකිලි සත්කාර ලැබෙනවා අපිට තමයි එහෙම නැත්තේ. ඒ හාමුදුරන්ට හොඳ හොඳ යාන වාහන තියෙනවා. අපිට බස් එකට නැග්ගහම සීට් එකක්වත් හම්බ වෙන්නේ ඒ අයට නම් සියලු දෙනා සහපිරිවරින් වන්දනාමාන කරලා ගරු මුහුවන් කරලා වැඳුම් පිදුම් කරලා මහේසා කෙලීලාවෙන් වැජමෙනවා අපට වන්දනා කරන්නට තබා අපට ලෙඩට දුකකට බෙහෙතක් හේතක් හොයලා බලලා දාන ටික වැළඳුවාද ගිලම්පස වැළඳුවාද කියලා සොයා බලන්නට කෙනෙක්වත් නැහැ. මේ විදිහට යම්කිසි කෙනෙක් Taman ලබා ඇති తত্ত্বය බොහෝම පහත් తত্ত্বයක්ය දුක්ඛිත తত্ত্বයක්ය අන් අය ලබා ඇති தත්ත්වය තමයි උසස්ම தත්ත්වය කියලා යම් භික්ෂුවක් කල්පනා කරනවා නම් ඒ භික්ෂුන් වහන්සේටත් අසහනෙන් අතෘප්ති කරව අන්සතු සම්පත පිළිබඳව ඊර්ෂ්‍යා සහගත මනසින් මනස විපරීත කරගෙන විනාශ වූ මනසකින් පිරිහුණු මනසකින් කටයුතු කරන්නට සිද්ධ වෙනවා ඒ පැවිද්දාට කවදාවත් මානසික සහනයක්, තෘප්තියක්, සොම්නසක්, මානසික ඒකාග්‍රතාවයක් ලබන්නට පුළුවන් වෙන්නේ නැහැ මේ මනෝභාවය පවතින තාක් එය මනසට බාධා කරනවා මනස විනාශ කරනවා යම්කිසි ගිහියෙක් පිළිබඳව කල්පනා කළොත් ඒ ගිහි පින්වතුන්ටත් ඔය ආකාරයෙන්ම තමන් සතු දේ පිළිබඳව විවිධ ආකාරයෙන් අව탁සේරුවට ලක් කරනවා නම් එබඳු තැනත්තා එබඳු අසහනකාරී මනසකින් පිරිහුණු ජීවිතයක් ගත කරනවා විතරක් නෙමේ අන්සතු සම්පත පිළිබඳව ඊර්ෂ්‍යා සහගත මනසින් ක්‍රියාත්මක වෙන තැනට ඒ පුද්ගලයා පෙළඹෙනවා. ධනය පිළිබඳව පමණක් නෙවෙයි පින්නතුනි. සමහර වෙලාවට ගිහියන් හැටියට ගිහි ජීවිතයක විවාහ ජීවිතයකට එළඹෙන්නේ මිනිසුන් සතුටින් ජීවත් නමුත් විවාහ ජීවිතයට එළඹුණු තැන් පටන් කල්පනා කරන්නේ මට ලැබිච්ච බිරිඳ එතරම් උසස් කෙනෙක් නෙමෙයි. අල්ලපු ගෙදර මිනිස්සයාගේ බිරිඳ නම් මේ මේ ಗುಣ තියෙනවා. අල්ලපු ගෙදර කාන්තාවගේ ස්වාමියා නම් මේ මේ ಗುಣ තියෙනවා. ඒ අය මේ මේ විදිහෙන් කටයුතු කරනවා අපේ බිරින්දයට තමයි එහෙම කරන්න බැරි. අපේ මිනිස්සයාට තමයි එහෙම කරන්න බැරි. නිරන්තරයෙන් අල්ලපු ගෙදර මිනිස්සයත් එක්කලා අල්ලපු ගමේ මිනිස්සයත් එක්කලා යම් සමාජයකට සංවිධානයකට ගියොත් එතන රැස්වන මිනිසුන් සමග ස්ත්‍රීන් පුරුෂයන් සමග නිරන්තරයෙන් Tamanගේ බිරිඳ Tamanගේ සැමියා Tamanගේ දරුවා Tamanගේ අම්මා තාත්තා සංසන්දනය කරමින් මනසින් යම්කිසි ගැටුමක් නිර්මාණය කරගන්න අවස්ථා ඕනතරම් සමාජයේ ප්‍රකටව පෙනෙන්නට තියෙනවා යම්කිසි ආකාරයකින් විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ පින්නතුනේ ඒ විවාහ ජීවිතය පවත්වාගෙන යන්නට ඒ තුල සැනසීමෙන් ජීවත් වෙන්නට උත්සාහ කළ යුතු වෙනවා. එතනින් පස්සේ Taman තෝරාගත්තු එක වැරදිය, එහි අඩුපාඩු තියනවායි කියලා සදාචාර සම්පන්න සමාජයක අපට ඉන් ඔබට කළ හැකි දෙයක් නැහැ. අපට ඉන් අනතුරුව සිද්ධ වෙනවා ගිහියෙක් හැටියට ඒ බන්ධනය කරගත්තු ගිහි ජීවිතය සමාජ සංස්කෘතික සදාචාර සම්පන්න ක්‍රමයකට අනුව ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන්නට අපිට ජීවිතේ වෙනස් කරන්නට පුළුවන් දේවල් තියෙනවා. Taman ව්‍යාපාර කරනකොට ඒ ව්‍යාපාරයේ ගත්තු තීරණවල යම් වෙනසක් වුණා නම් අපිට ඒවා වෙනස් කරගන්නට පුළුවන්. අධ්‍යාපනය සම්බන්ධව Taman ගත්තු තීරණයක් වැරදි සහිතයි කියලා තේරෙනවා නම් ඒව අපිට නැවත වෙනස් කරගන්නට පුළුවන්. එහෙම නැත්නම් Taman අනාගතය පිළිබඳව ගත්තු යම් යම් තීරණ අදහස් සුදහස් මේවා අපට භෞතික වශයෙන් වෙනස් කරන්නට පුළුවන් දේවල් සිතුවිලි වශයෙන් වෙනස් කරන්නට පුළුවන් දේවල් වචන වශයෙන් වෙනස් කරන්නට පුළුවන් දේවල් ජීවිතේ යම් අවස්ථාවක වැරදුනා නම් ඒ වැරදි අඩුපාඩු සකස් කරගෙන වෙනස් කරගෙන ජීවිතේ ගොඩනගාගෙන යන්නට පුළුවන් අවස්ථා ඕන තරම් තියෙනවා. නමුත් Tamange මව්පියෝ කියලා කියන්නේ බිරිඳ කියලා කියන්නේ සැමියා කියලා කියන්නේ දරුවා කියලා කියන්නේ ආපස්සට යවලා වෙනත් කෙනෙක් තෝරා ගන්නට පුළුවන් අවස්ථාවක් නෙමෙයි. එහෙමනම් අපට හොඳ හරි නරක හරි සැප හරි දුක හරි පුළුවන් පමණෙන් නඩත්තු කරගෙන ටිකෙන් ටික අඩුපාඩු සකසාගෙන පවත්වා ගන්නට සිද්ධ වෙනවා. අඩුපාඩු සකසා ගන්නට උත්සාහ කරලා එය සාර්ථක නොවෙනවා නම් ඒ තියෙන හැටියෙන් ඉවසීමෙන් කටයුතු කරන්නට සිද්ධ වෙනවා. එතෙන්දී අනුන්ට චෝදනා කළයි කියලා මාව රැවට්ටුවා නේද මාට බොරු කිව්වා නේද අම්මා තාත්තා තමයි මේ හොයලා දුන්නේ ඔය හොයලා දීපේකේ හැටි තමයි මං හොයාගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැ මේ මොනවා කිව්වත් එතනින් එහාට පළක් නැහැ පින්නතුන මව්පියෝ සොයා දෙන විවාහයේ පමණක් නෙමේ අවුරුදු 10 15 වුණුන් ඇසුරු කරලා හඳුනාගෙන විවාහ ජීවිතයට පැමිණෙන අයවත් 100ට 100ක් තෘප්තිමත්ව ජීවත් වෙනවයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. කුමක් නිසාද? එහෙම හෙව්වයි බැලුවයි කියලා විවාහ වුණාට පස්සේ මතුවෙන ගති ලක්ෂණ ඊට ඉස්සෙල්ලා මතුවෙන්නේ නැති නිසා. ඇයි එහෙම වෙන්නේ? විවාහයට ආසන්න වෙන තරුණ තරුණියෝ Tamanගේ හැබෑ ස්වභාවය නෙවෙයි ප්‍රකට කරන්නේ යථා ස්වභාවය වසාගෙන අනේකාගේ සිත් ගන්නට මායාකාරී වංචනික ආකාරයෙන් හැසිරෙන්නට පුරුෂයාත් ස්ත්‍රියත් දෙදෙනාම ක්‍රියා කරන නිසා ඔවුනෝන්ගේ හැබෑ ස්වභාවය දෙදෙනාටම ප්‍රකට කරගන්නට දුෂ්කර වෙනවා ඒ නිසා විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ තමයි මේ ගති ලස්සන මේ ස්වභාවික తত্ত্বය ටිකෙන් ටික මතුවෙන්නට ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. අර්බුද මතුවෙනකොට, ගැටලු මතුවෙනකොට, පීඩා මතුවෙනකොට, ප්‍රශ්න මතුවෙනකොට, දේවල් දරා ගන්නට සිද්ධ වෙනකොට, අගහිගකම් මතුවෙනකොට, එතකොට තමයි අන්න ඔවුන් ඔවුන්ගේ යථා ස්වභාවය ප්‍රකට වෙන්නට පටන් ගන්නේ. එතෙන් පටන් අපි ඒක ගැනම කල්පනා කරලා, ඒක ගැනම හිතලා ඔවුන් ඔවුන් ගැන ගැටුණාය කියලා ජීවිතය අසහනකාරී වෙනවා විනා සහනදායීව පවත්වන්නට පුළුවන් කමක් නැහැ. ජීවිතේ එක් අවස්ථාවක ගත්තු තීරණයක් වැරදුනා කියලා මුළු ජීවිත කාලෙම අපි ඒකෙන් අඩදබර ඇති කරගෙන විඳවන්නට ඕන නැහැ පෙන්නතෝ. එදා ගත්තු තීරණේ වැරදුනා නම් ඒ තීරණය දැනට වෙනස් කරන්නට බැරි නම් තියන తත්වය සතුටින් පිළි අරගෙන යමක් සුහදශීලීව වෙනස් කරගන්න පුළුවන් නම් වෙනස් කරගෙන එහෙමත් වෙනස් කරගන්නට බැරි නම් ඉවසීම අදිෂ්ඨානය වීරය ප්‍රඥාව අවදි කරගෙන ටිකෙන් ටික මනුෂ්‍ය ධර්ම වඩවාගෙන සහනශීලීව ජීවත් වෙනවා හැරෙන්නට වෙන අපට කළ හැකි දෙයක් නැහැ මීට පෙර දිනකත් ධර්ම දේශනාවකදී අපි සිහිපත් කළා ලෝකය පිළිබඳව අපි දුක් විඳින්නේ හෝ සැප විඳින්නේ ලෝකයේ තියෙන ආකාරය මත නොවේ අපි ඒ පිළිබඳව දරන ආකල්පයේ වෙනස මතයි අපට නිවැරදිව ලෝකය ගැන සිතන්නට පුළුවන් නම් ලැබුණු දේ පිළිබඳව නිවැරදිව අර්ථකථනය කරගන්නට පුළුවන් නම් අපට ලැබිච්ච ඕනම දෙයක් යහපත පිණිස යොදා ගන්නට පුළුවන්කම තියෙනවා පිළිතුරු. ඒ නිසා නුවණින් සිතන්නට නුවණින් දකින්නට නිවැරදිව තීරණ ගන්නට පුළුවන් නම් ලැබුණ ඕනම දෙයක් අපට මෙලව පරලව යහපත පිණිස සංවර්ධනය කරගන්නට පවත්වා ගන්නට පුළුවන්. මේ සඳහා අවශ්‍ය වෙන්නේ නිවැරදි දැක්මක්, නිවැරදි ආකල්පයක් පමණයි. ඒ නිසා තමන් විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ එහි බාධක කම්කටොළු අගහිගකා දුබලතා කොතෙක් තිබුණා වුණත් අපි උත්සාහ කරනවා නම් ඒ ලැබිච්ච දෙෙහි තියෙන වටිනාකම් හඳුනාගෙන ඕනෑම බිරිඳක් ගත්තාම දුබලතා විතරක් නෙමෙයිනේ ගුණාංගත් ඕන තරම් තියෙනවා ඕනෑම සැමියෙක් ගත්තාම දුබලතා විතරක් නෙමෙයිනේ ගුණාංගත් තියෙනවා ඕනම දරුවෙක් ගත්තාම අම්මා තාත්තා කෙනෙක් ගත්තාම දුබලතා විතරක් නෙමෙයිනේ ගුණාංගත් ඕන තරම් තියෙනවා ඒ තියෙන ගුණය ගැන සෑහීමටපත් වෙලා සතුටු වෙලා එය වඩා වර්ධනය කරගන්නට කරුණා මෛත්‍රියෙන් අනුකම්පාවෙන් ඔවුනොවුන්ගේ මනස තේරුම් අරගෙන අපට කටයුතු කරන්නට පුළුවන් නම් බොහෝ දේ යහපත් පැත්තට හරවා ගන්නට මිනිසුන්ට ඕනෑම අවස්ථාවක හැකියාව තියෙනවා පිටතට. නමුත් ඒ හැකියාව ගිලිහිලා ගිහිල්ලා ඔවුනොවුන් ගැටෙමින් ඔවුනොවුන්ට චෝදනා කරමින් ඔවුනොවුන් විරසක වෙමින් මුළු ජීවිත කාලයම අසහනකාරීව ජීවත් වෙන්නට මං තනා ගන්නේ අර අඩුපාඩුව වරද දුබලකම වංචාව රැවටීම කියන ජීවිතයේ එක් අවස්ථාවක සිද්ධ වෙච්ච දෙයක් දැඩිව අල්ලාගෙන දැඩිව උපාදාන කරගෙන ඒකෙන් බැඳගෙන මුළු ජීවිත කාලෙම තලනවා මුළු ජීවිත කාලෙටම එකම වැරද්දයි සමහරට වෙලා තියෙන්නේ. ඒක අල්ලගෙන හැමදාම ඒකෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. ඊට වඩා යහපත් ගුණාංග දහසක් තියෙන්නට පුළුවන්. ඒ සියල්ලම මකා දමනවා. ඒ සියල්ලම අමතක කරලා දමනවා. ඒ ආකාරයෙන් මේ ලැබිලා තියෙන తত্ত্বය සෑහීමටපත් වෙලා එය නඩත්තු කරගන්නවා වෙනුවට එය ප්‍රතික්ෂේප කරමින් ලෝකය සමග සංසන්දනය කරලා මට අලාභයක් කියුනේ මට අයහපතක් කියුනේ අනිත් මිනිස්සු සතුටින් ජීවත් වෙනවා කියලා හිතන්න හිතන්න මානසික අසහනයයි ඊර්ෂ්‍යාවයි පමණයි වැඩෙන්නේ. අන්නේ මිනිසුන් හොඳින් ජීවත් වෙනවා කියලා දකින්න දකින්න ඒ පිළිබඳව ඊර්ෂ්‍යාවක් වැඩෙනවා. ඔවුන්ගේ පෞල් ජීවිත කඩාකප්පල් කරන්න, කෙනෙහිලිකම් කරන්න, දේශසහගතව ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඇත්තටම පින්නතුනේ අනිත් මිනිස්සුත් සැනසිරිදායකව ජීවත් වෙනවා වගේ පෙනුනට ඒ අයත් එහෙම ජීවත් වෙනවද? ටිකක් සමීපව කතා කරලා බැලුවොත් හැම දිනාටම ඔය ගැටලුව තමයි තියෙන්නේ. මොකක්ද? මා ලබා ඇති తත්වය බොහොම පහත් తත්වයක්. අන් අය තමයි ජීවිතේ ඊටාම සැපසේ ජීවත් වෙන්නේ කියලා මිනිසුන් සිතන්නට පෙළඹෙනවා. මේක පොදු මනුස්ස වර්ගයාගේ මනසේ තියෙන දුබලතාවයක් විනා ඒ ලෝකයේ ඇති වෙනස්කමක් නෙමෙයි. මහා ධන සම්පත් ලැබපු ධන කුවේරයෙක් එක්කලා කතා කළා සියලු යසයිසුරු සම්පත් ඊතා උසස් ආකාරයෙන් ලැබපු කෙනෙක් එක්කලා කතා කළා ඒ අයගේ ජීවිතවලත් මේ අතෘප්තිකර ස්වභාවය තියෙනවා ඇයි එහෙම වෙන්නේ ඔවුන් නිරන්තරයෙන්ම ඒ ලද දේ අවඥාවට ලක් කරනවා නොලැබූ දේ පිළිබඳව අපේක්ෂා කරනවා ප්‍රාර්ථනා කරනවා නිකමට කල්පනා කරලා බලන්න වනාන්තර ඇසුරේ එහෙම නැත්නම් ගම්මානවල ජීවත් වෙන මිනිස්සු කල්පනා කරන්නේ හරියට යන්නේ ඉන්න පාරක් නැහැ. ඒ වගේම ළඟ හදිස්සියක් වුණොත් කඩේකට යා ගන්නට බෑ. ළඟපාත ස්පිරිතාලයක් නැහැ. ළමයා ඉස්කෝලේට හොඳ ඉස්කෝලයකට දාගන්න විදිහක් නැහැ. කවදාද අපි නගරයේ ආසන්නයට යන්නේ? එහෙම නැත්නම් මෙතන නගරයක් බවට පත් වෙන්නේ කවදාද කියලා ඒ මිනිස්සු බලාගෙන ඉන්නවා. එතන නගරයක් කරන්න හෝ නගරයට ජීවත් සඳහා යන්නේ. නගරයේ ඉන්න අය කල්පනා කරන්නේ මේ විසඳුමයි නිරන්තරයෙන් සද්දබද්ද සහනෙන් හුස්මක් කටක් අරගෙන ජීවත් වෙන්නට විදිහක් නැහැ. මේ ජීවිතේ මොනතරම් දුෂ්කරද මේ ඔක්කොම විකුණලා දාලා ගමක පොඩි ඉඩමක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන නිරෝගීව යමක් අලබතල ටිකක් හරි කාලා හුස්මක් කටක් අරගෙන සහනදායීව ඉන්නට පුළුවන් නම් එය කොයිතරම් වටිනවද? ඒක නේද ජීවිතය කියන්නේ. නගරේ ඉන්න මිනිස්සයා එය නුසුදුසුයි කියලා ගම ගැන සිහින මවනවා. ගමේ ඉන්න මිනිස්සයා එය නුසුදුසුයි කියලා නගරේ ගැන සිහින මවනවා. එයි මෙහෙම වෙන්නේ තමන්ට ලැබිලා තියෙන ස්වභාවයන් පිළිබඳව තේරුම් අරගෙන ඒ යහපතට පමුණවා ගන්නට කල්පනා කරනවා වෙනුවට ඒ ප්‍රතික්ෂේප කරමින් නොලැබූ දෙයක් පිළිබඳව සිහින මවන මේ අතෘප්තිකර ස්වභාවය මිනිස් මනස තුල නිරන්තරයෙන් වැඩෙන දුර්වලකමක් හැටියට පවතින නිසායි පින්නතුනේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කටයුතු කරන කෙනාට කවදාවත් ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් සහනදායීව පවතින්න පුළුවන් කමක් නැහැ. අපි සසර ගමනේ කරන ලද කුසලා කුසල කර්මයන් අනුව අපි යම්කිසි ආත්ම භාවයක් ලබලා තියෙනවා. ඒ වගේම කුසල කුසල කර්මයන්ට අනුව අපි සිතන පතන ස්වභාවය අනුව අපේ දැනුගත්කම් අනුව අපේ තීරණ අනුව සබා දහම අනුව අපිට යම් යම් දේවල් උරුම වෙලා තියෙනවා. ඒවා කර්මය නිසා වෙච්චාම නෙමෙයි හැම දෙයක්ම. සමහර ඒවා අපේ සිතුම් පැතුම් නිසා, සමහර ඒවා අපේ අපේක්ෂා නිසා, සමහර ඒවා නොදැනුවත්කම නිසා, සමහර ඒවා දැනුවත්කම නිසා මොනවා හරි නිසා අපිට ලැබිච්ච දේවල් ටිකක් තියෙනවා. අර මා මුලින් සඳහන් කළා වගේ ඒවැ වෙනස් කරගත හැකි තැන් තියෙනවා. ඒ වෙනස් කරගත හැකි තැන් ටිකෙන් ටික වෙනස් කරගෙන යහපත් තත්ත්වයට පමුණුවා ගන්නට උත්සාහ කිරීම වරදක් නෙමෙයි. ඒක දෝෂයක් නෙමෙයි. ඒක සත්පුරුෂ වීරයවන්ත මිනිසෙකුගේ ස්වභාවයයි. එය තථාගතයන් වහන්සේ කවදාවත් පහත් කොට සලකන්නේ, එය නුසුදුසු දෙයක් හැටියට දේශනා කරන්නේ. නුසුදුසු වෙන්නේ ඒ තියෙන හැමදේ පිළිබඳව තෘප්තිමත් නොවි අසහනයටපත් වීමයි. ඒ අසහනකාරී මනස තුල කොයිතරම් සම්පත් තිබුණා වුණත් ඒ තනත්තාට ඒ සම්පත භුක්ති විඳලා සුවපත් වීමේ වාග්ය වාසනාව නැති වෙලා යනවා. රට්ටපාල කුමාරයා මහා ධන සම්පත් ඇතුව හිටපු කෙනෙක්. රටක් පෝෂණය කරන්නට තරම් සම්පත් තිබුණු නිසා රට්ටපාල යන නම තියලා මේ තරුණයා මහා යසයිසුරු සම්පත් ඇතුව දිව්‍යාංගනාවන් වගේ කුමාරිකාවන් පිරිවරාගෙන ඒ වගේම රාජ තේජස ඇතිව මහත් සම්පත් ඇතුව ජීවත් වුණා නව යෞවන තරුණ වයසේම නික්ම ගිහිල්ලා පැවිදි වුණා. මේ රට්ටපාල කුමාරයා පැවිදි වුණා කියලා අහලා ඒ රටේ රජුරෝ කෝරාවේ රජුරෝ කල්පනා කළා මේ තරුණයාට මොනවෙන් අඩුවක් වෙලාද මේ මහාන වෙන්නට ගියේ. මොන හේතුවක් දැකලාද මේ මහාන වෙන්නට ගියේ ඒ නිසා රජ්ජුරුව උනන්දු වුණා උත්සාහවත් වුණා යම් දිනක Tamanට රට්ටපාල හාමුදුරුව මුණ ගැහෙන්න ලැබුණොත් මම මේ පැනේ විමසනවා දිනක් රට්ටපාල හාමුදුරුව කෝරව්වේ රජ්ජුරුවන්ගේ අඹ වනයේට වැඩම කරලා ඉන්නවා කියලා අමාත්‍යවරු ගිහිල්ලා රජ්ජුරුවන්ට ප්‍රකාශ කළ මොහොතේ රජ්ජුරුව ඉක්මනින් සපිරිවරින් ඇවිල්ලා හාමුදුරුවන්ව බැහැ දැකලා වැඳ නමස්කාර කරලා සතුටු සාමිචියේ කතා කරලා උන්වහන්සේ අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ භද්‍ර යෞවන වයසේ මේ තරම් සම්පත් ඇතුව මේ තරම් යසයිසුරු ඇතුව අතට පයට වැඩකාරයෝ ඇතුව මේ සියල්ලෙන් සමෘද්ධිමත්ව ජීවත් වෙලා කුමක් නිසාද ඔබ වහන්සේ මේ ගිහි ගෙයින් ඈත් වෙලා පැවිදි වුනේ කවර දුබලකමක් නිසා කවර අඩුපාඩුවක් නිසාද ඔබ වහන්සේ මේ ගිහි ගේ ගැන කලකිරුනේ එතෙන්දී රට්ටපාල හාමුදුරුව ප්‍රකාශ කරනවා මහරජතුමනි මම තථාගතයන් වහන්සේ විසින් ලෝකයේ පිළිබඳව දේශනා කරන ලද කරුණු කිහිපයක් දැකලා එය වටහාගෙනයි මම පැවිදි වුනේ. එයින් එක් කාරණයක් තමයි ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මුළු ලෝකයම ඌන භාවයෙන් අතෘප්තිකර භාවයෙන් තණ්හාවට වසඟ වෙලා කටයුතු කරනවා. තණ්හාවට දාස වෙලා කටයුතු කරනවා. ඒ තණ්හා දාස භාවය නිසා තණ්හාවට වසඟ වීම නිසා කොයි තරම් ලැබුණත් ඒන් සෑහීමටපත් වෙන්නේ නැහැ තෘප්තිමත් වෙන්නේ නැහැ මේ අතෘප්ති කර ඌන භාවය දැකලයි මම ගිහි ගෙයින් ඈත් වෙලා පැවිදි වුණේ කියලා. පිනතුනේ හුඟක් වෙලාවට සමාජයේ මිනිසුන්ට වෙන්නේ ගිහි පැවිදි සියලු දෙනාටම වෙන්නේ තමන් යම් යම් දේවල් සම්පාදනය කරනකොට යම් යම් දේවල් පිළිබඳව බලාපොරොත්තු ඇති කරගන්නකොට මේ කුමක් සඳහාද කුමන අවශ්‍යතාවයක් සඳහාද කියන කාරණේ තමන්ගේ මනසින් ගිලිහි යනවා හැඟීමට වහල් වෙනවා අවශ්‍යතාවය පැත්තකට වැටෙනවා ඇත්තටම අපි කෑම කන්නේ කුමක් සඳහාද හැඟීම් තෘප්තිමත් කරන්නද කය පෝෂණය කරන්න කය පෝෂණය කිරීමේ අවශ්‍යතාවය සඳහා. නමුත් කෑම ටික කටට ගන්නකොට එහි රසයත් එක්කලා අපේ අවශ්‍යතාවය කියන එක පැත්තකට වැටෙනවා හැඟීමට වහල් වෙනවා. එතනින් පස්සේ කයට හානිදායක බොහෝ දේ ගිල දමන්නට මිනිසුන් පෙළඹෙන්නේ ඇයි අවශ්‍යතාවයේ වෙනුවට හැඟීමට මුල් තැන නිසා. ඊළඟට ඇඳුම් පැළඳුම් අඳිනකොට ඇඳුම් පැළඳුම් අඳින්නේ කුමක් නිසාද? අවශ්‍යතාවය. නමුත් ටික කාලයක් නොඑක් නොඑක් ඇඳුම් මෝස්තර එනකොට අවශ්‍යතාවයේ යට ගිහිල්ලා හැඟීම් වලට වහල් වෙනවා ඊට පස්සේ බොහෝ වියදම් කරලා ඇඳුම් පැළඳුම් අඳිනවා නමුත් ඒකෙන් විලිවැහීම නැමැති ප්‍රධාන අවශ්‍යතාවයවත් සිද්ධ වෙලා නැහැ ගොඩක් තැන්වල. ගෙවල් දොරවල් හදන්නේ කුමක් සඳහාද? Tamanට සතුටින් සන්තෝෂෙන් ජීවත් වෙන්න. නමුත් ගෙවල් හදන හැම මිනිස්සුම ගේ හදාගෙන සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවද? Tamanට ගෙයක් දොරක් හදාගන්නට ඕනෑ කියලා හිතුවෙන් පස්සේ අනිත් අය ගෙවල් හදලා තියෙන්නේ කොහොමද? ඒ බොහෝ දේවල් බලලා ඊට අනුව තමයි Taman සැලසුම් කරගන්නේ. Tamanගේ නිවසේ තියෙන Tamanගේ අවශ්‍යතා හරියට තේරුම් බේරුම් කරගෙන ගේ හදා ගන්නව නෙමේ වෙන කාටවත් ඕනෑ හැටියට වෙන තැනක දැකපු හැටියට තමයි ගේ හදන්න පටන් ගන්නේ. අවසානයේ මුළු ජීවිත කාලෙම සල්ලි හරි හම්බ කරලා ඒකට වැය කරලා ගේ දොර හදනවා හදන කාලෙත් Taman බොහොම පීඩාවෙන් දුක් මහන්සි වෙලා ඒක ගොඩනගලා අවසානයේ ගේ හදලා ඉවර වෙලා ඉවර වෙනකොට මිනිස්සු සමහරට මැරිලා යනවා දරු પરම්පරාවටයි ඒක ඉතුරු දරුවන්ට ඒක පරිහරණය කරන්න ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් වලට අනුකූල නැති වෙනකොට ඒගොල්ලන්ට ගැළපෙන්නේ නැති වෙනකොට ආයේ ඒගොල්ලෝ ඒක කඩලා බිඳලා වෙනස් කරනවා. එහෙම නැත්නම් සහ මුලින්ම ඉවත් කරලා වෙන තැනක Tamanට ගේ හදාගන්න. ඒ තනත්තාත් අර ටිකම නම් කරන්නේ ඔහුටත් ඒ ගෙදර ජීවත් වෙන්න හම්බ වෙන්නේ. ඔහුත් කලකදී මැරිලා යනවා. ඊළඟ પરම්පරාව ආයෙත් වෙනස් කරනවා. ගෙවල් හදන්නේ කුමක් සඳහාද කියලා අපි තේරුම් ගත්තොත් කෙනෙකුට ඕනනම් මාලිගාවක් වගේ ගයක් හදාගත්තත් ඒ වරදක් නෙවෙයි පින්නතුනේ. රජු දුගී දුප්පලක ඉන්නට ඕනේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. සිටුවරයා ධනපතියා දුප්පතෙක් හැටියට දුක්ඛිතෙක් හැටියට ඉන්නට ඕනේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒ Tamanට තියෙන දේ පරිහරණය කළාට කමක් නැහැ. හැබැයි මේ කුමක් සඳහාද මේක කරන්නේ? කුමන අවශ්‍යතාවයක් සඳහාද මේක කරන්න කියලා තේරුම් බේරුම් කරගෙන එය පරිහරණය කරන්නට පුහුණු වෙන්නට ඕන. සමහර වෙලාවට ගේ හදලා ඉවර වෙනකොට Tamanට ඕන හැටියට නෙමෙයි හදලා තියෙන්නේ. ඒක ඉන්න තැනක් නැහැ. සැහැල්ලුවෙන් නිදා ගන්න තැනක් නැහැ. ඒ විදිහට ගේ නිර්මාණය වෙලා ඉවරනකොට Tamanගේ අවශ්‍යතාවලට අනුව නෙවෙයි ඒ නිර්මාණය වෙලා තියෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? හැඟීම් වලට මුල් තැන දෙනවා අවශ්‍යතාවය යටපත් වෙනවා. ඒ නිසා පින්නතුනේ ලෝකයාට Taman ලද දේ පිළිබඳව ඒ ලද දේ භුක්ති විඳින්මින් සෑහීමෙන් සතුටින් සොම්නසින් ජීවිතේ පවත්වන්නට බැරි වෙන ප්‍රධාන කාරණයක් තමයි හැම විටම අනුන් සමග සංසන්දනය කරමින් අනුන් ලැබූ දේ පිළිබඳව මැනබලමින් Tamanටත් එබඳු දෙයක් අවශ්‍යයි කියලා ඌන භාවයෙන් අතෘප්ති කරව කටයුතු කිරීම. සමහර වෙලාවට Tamanගේ ගෙදර තියෙන දේවල්වත් Taman හරියට පරිහරණය කරන්නේ නැහැ. ඇඳපුටු මේස ධන ධාන්‍ය, ගේ දොර, ඉඩ කඩම් ඒවාවත් හරියට පරිහරණය කරන්නේ නැහැ. සමහර ඒවා දූවිලි බැඳි බැඳි, මකුළු දැල් බැඳි බැඳි, පිහදදා වහලා ඔය තියාගෙන ඉන්නවා. හැබැයි ඒකවත් පරිහරණය කරනවද කියලා Taman සොයන්නේ නැහැ. අනිකා ළඟ ඊට වැඩි දෙයක් තියෙනම් මේ වගේ දෙයක් තමයි අපටත් ඕන කියලා කල්පනා අර තියෙන දේවත් Taman පරිහරණය කරනවද කියලා එහෙම සිතා බලන්නට පෙළඹෙන්නේ නැහැ. දැක්ක දුටු පමණින් අනේකා සතු දෙයට තමනුත් තෘෂ්ණාවක් ඇති කරගන්නවා. ඒ නිසා මේ දුබල මනෝභාවය Tamanගේ මනසේ පවතින තාක්කල් ජීවිතේ කරන කියන සෑම දෙයක් තුළම තෘප්තිමත් බව වෙනුවට අසහනය, පීඩාව, අවිවේකී බව මිනිසුන් ගොඩනගා ගන්නවා. සමහර මිනිස්සු ඉන්නවා ජීවිතයේ උදේ ඉඳන් රෑ වෙනකම් වෙහෙස මහන්සි වෙලා කටයුතු කරනවා. වැඩ කරනවා. නමුත් ඒ කොච්චර වෙහෙස මහන්සි වෙලා කටයුතු කළා ඒ මිනිස්සු සැනසීමෙන් ජීවත් වෙන වෙලාවක් හොයාගන්න නැහැ. වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන්න එපා කියනවා නෙවෙයි පින්නතුනේ. වෙහෙස මහන්සි වෙලා වීර්ය කරලා කාය ශක්තිය වැය කරලා උපයන එක හොඳයි. හැබැයි උපයන දෙයින් අපි කොයිතරම් දුරට තෘප්තිමත් වෙලා ජීවත් වෙනවද කියන එකත් මිනිසුන් ටිකක් සිහි කල්පනාවෙන් සිතා බලන්නට වටිනවා පින්නතුනේ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අද යම්කිසි කෙනෙක් දහසක් උපයනවා නම් හෙට දසදහසක් උපයන්නට වීරය කිරීම වරදක් නෙමෙයි. ධාර්මික උපයන්නට පුළුවන් නම් Tamanගේ මෙලෝ පරලෝ විනාශ කරගන්න නැතුව උපයන්නට පුළුවන් නම් Tamanටත් අනුන්ටත් හාන් නොවි වැඩදායක විදිහට උපයන්නට පුළුවන් නම් අද දහසක් උපයපු කෙනා හෙට දසදහසක් ඉපයීම වරදක් නෙවෙයි පින්නතුනේ. හෙට දසදහසක් උපයපු කෙනා ඊළඟ දවසේ ලක්ෂයක් උපයන්නට වීරය කරනවා නම් ධාර්මිකව ඒ වරදක් නෙමෙයි. ඒක උත්තාන වීර හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් මේ උපයන දෙයින් උපයන ප්‍රමාණයට ඇත්තටම ඒ තනත්තා සැනසීමෙන් ජීවත් වෙනවද? සතුටින් ජීවත් වෙනවද? සහනදායීව ජීවත් වෙනවද? ඒවා පරිහරණය කරලා ඇත්තටම සැප විඳිනවද? ඒවෙන් කුසල් දහම් කරනවද? ඒවෙන් කරන්නට ඕන සමාජ මෙහෙවර කරනවද? මෙන්න මේ ටික ගැන අපට ටිකක් සැලකිල්ලෙන් කල්පනා කරන්නට වටිනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ ගිහියෙක් හැටියට ඒ ගිහියාට ජීවිතේ ලැබිය යුතු සැප හතරක් තියෙනවා. පළවෙනි සැපේ තමයි අත්ති සුඛය. අත්ති සුඛයයි කියලා කියන්නේ මොකක්ද? මට ජීවිතේ පවත්වන්නට මෙබඳු මෙබඳු සම්පත් තියෙනවා. මට ජීවිතේ පවත්වන්නට අවශ්‍ය ධනය තියෙනවා. ව්‍යාපාර තියෙනවා. ගේ දොර ඉඩකඩම් තියෙනවා. යාන වාහන තියෙනවා, රැකී රක්ෂා තියෙනවා, අමුදරුවන් ඉන්නවා. මේ විදිහට Taman සතුව පවතින අවිඥානක සවිඥානක සම්පත් දැකලා මට මේ මේ සම්පත් තියනවා කියලා තෘප්තිමත් වෙන්නට පුළුවන් හැබැයි මේ සම්පත් තියනවා කියලා තෘප්තිමත් වෙන්නට පුළුවන් වෙන්නේ ඒ තියෙන සම්පත් අනුව කල්පනා කරලා මේවා මෙසේ මෙසේ සැප විඳින්නට පුළුවන් කියලා සෑහීමටපත් වෙන්නට පුළුවන් නම් විතරයි. එහෙම ඒවා නිවැරදි විදිහට වැය කරලා Taman සැප විඳින්නේ නැතිනම් සම්පත් තිබුණා කියලා විතරක් ඒ තනත්තාට සතුටක් සුවයක් දැනෙන්නේ නැහැ. එනිසා දෙවනි සැපය බුදුහාමුදුරුව හඳුන්වනවා භෝග සුඛයයි. පළවෙනි එක අත්ති සුඛය මට යමක් කමක් තියනවා කියලා සතුට වෙන්නට පුළුවන් වෙන්න ඕන. දෙවැනි එක තමයි භෝග සුඛය. භෝග සුඛයයි කියලා කියන්නේ තමන් ලබන සම්පත් තමන් නිසි ලෙස පරිහරණය කරනවා භුක්ති විඳිනවා තමන් ඒවෙන් සැප විඳිනවා තමන්ගේ ජීවිතේ පවත්වන්නට තමන්ගේ අවශ්‍යතා සම්පාදනය කරන්නට තමන් ඒවා නිසි විදිහට යොදා ගන්නවද හැබැයි ඒකෙන් අදහස් කරන්නේ තමන්ට හිතන හිතන හැටියට හැඟීම් තෘප්තිමත් කරනවා කියන එක නෙමෙයි තමන්ගේ හැඟීම් වලට වහල් නොවි තමන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒවා සම්පාදනය කරමින් සම්පූර්ණ කරමින් හැබෑවටම උපයන ධනෙන් තමන් සැප විඳිනවද ඒ වගේම අනුන් සුවපත් කරන්නට මව්පියන්ට, දරුවන්ට, අඹ සැමියන්ට, ඒ වගේම සේවක සේවිකාවන්ට, සමාජයේ අන් අයට, ශ්‍රමණ බ්‍රාහමණයින්ට දිය යුතු තැන දෙමින් ඒ අයට යහපතක් කරන්නට Taman ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් අදහස් කරන්නේත් ඒ අය ඉල්ලන ඉල්ලන හැටියට දෙනවා කියන එක නෙමෙයි. ලෝකේ හැමදෙනාම තෘප්තිමත් කරන්නට ලෝකයේ හැමදෙනාගේම ඌන භාවය සන්තුෂ්ත කරන්නට එක් පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ. ඒ තෘප්තිමත් බව තම තමන් විසින් ඇති කරගත යුතුයි. නමුත් යම් අවශ්‍යතාවයක් සමාජමය වශයෙන් පෙනෙනවා නම් දැනෙනවා නම් අන්න ඒ අවශ්‍යතාවය සම්පාදනය කරන්නට තමන් උපයාගත් ධනය තමන්ට වැය කරන්නට යොමු කරන්නට පුළුවන්. තමන්ගේ හැඟීම් වලට වහල් නොවි තමන්ගේ අවශ්‍යතා හඳුනාගෙන සැප විඳින්නටත් අනුන්ගේ ඉල්ලීම් වලට හෝ හැඟීම් වලට වහල් නොවි අනුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අයගේ යහපත සඳහා ඒ ධනය යොදවන්නටත් කියන මේ දෙආකාරයෙන් තමන්ගේ අනුන්ගේ යහපත පිණිස නිසි විදිහෙන් ඒ ධනය පරිහරණය වෙනවා නම් අන්නේ තැනැත්තාට මා උපයන ධනය මම නිවැරදිව පරිහරණය කළා කියන සතුට ලබන්නට පුළුවන් ඒක හඳුන්වනවා භෝග සුඛයයි කියලා එහෙම සෑහීමටපත් වෙලා එහෙම පරිහරණය නොකර ඒ තනත්තා නිරන්තරයෙන් සංසන්දනය කර කර එක්රස් කළා කියලා විතරක් ඔහුට ඒන් තෘප්තිමත් වෙන්නට පුළුවන් කමක් නැහැ පිළිතුරේ. ඒ නිසා ලෝකයේ තෘප්තිමත් බව ගොඩනැගෙන්නේ මහා ධන සම්පත් බීමෙන් නෙමෙයි. නිර්ධන භාවයෙන්ුත් නෙමෙයි. ඒ නිසා කෙනෙකුට පණවන්නට පුළුවන් කමක් නැහැ. ධනෙ ඇති බව හොඳයි, ධනෙ නැති බව හොඳයි කියලා කෙනෙකුට පණවන්නට පුළුවන් කමක් නැහැ. එක් අවස්ථාවක අර ඉන්දියාවේ හිටපු ක්‍රිෂ්ණමූර්තිතුමාගෙන් එක ශ්‍රාවකෙක් අහනවා ඔබතුමා ඇයි අල්පේච්ඡව ජීවත් වෙන්නට හිතන්නේ නැත්තේ? ඒ කියන්නේ ඒ කාලවකවානුවේ මහත්මා ගාන්ධිතුමා ඊටාම අල්පේච්ඡ විදිහේ ජීවන චර්යාවක් මහ ජනතාවට පුහුණු කරන්නට උත්සාහ කළා. කුඩා රෙදි කඩක් විලිවසා ගන්නට පමණක් ඇඳගෙන මහත්මා ගුණයෙන් පූර්ණව සමාජයට මහත් වූ ආදර්ශයක් දුන්නා. ක්‍රිෂ්ණමූර්ති කියන්නේ හොඳ දාර්ශනිකයෙක් සමාජයට බොහෝ දේ බොහෝ යහපත් පණිවිඩ දුන්නු කෙනෙක්. නමුත් එතුමා එහෙම ඇඳුම් ඇඳේ නෑ. හොඳට කලිසම් කමිස කෝට් ඇඳගෙන අන්න ඒ විසින් අගය කරන ප්‍රසාදනීය විදිහට ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඔහු කටයුතු කළේ. Tamanගේ දර්ශනය ලෝකෙට ප්‍රකට කළේ. ක්‍රිෂ්ණමූර්තිතුමාගේ දර්ශනය ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා බලනකොට ඔහු ඊටාම ගැඹුරු දැක්මක් ඇතුව හොඳ අල්පේච්ඡ ජීවිතයක් ගත කරපු කෙනෙක්. නමුත් මේ බාහිරින් බැලු බැල්මට කලිසම් කමිස කෝට් ඇඳගෙන මෙහෙම ඉන්න නිසා එක් ශ්‍රාවකයෙක් එතුමාගෙන් අහනවා ක්‍රිෂ්ණමූර්ති තුමනි ඔබතුමා ඇයි අල්පේච්ඡව ජීවත් වෙන්නට හිතන්නේ නැත්තේ? ඇයි මේ කලිසම් කමිස කෝට් ඇඳගෙන මේ බටහිර පන්නේට කටයුතු කරන්නේ? පස්සේ ක්‍රිෂ්ණමූර්ති අහනවා ඇත්තටම අල්පේච්ඡ බව කියන්නේ මොකක්ද? එතුමා එතෙන්දී පැහැදිලි කරනවා යම්කිසි මිනිස්සෙක් අඹුඩයක් ගහගෙන කුඹුරු කොටනවා. ඒ අඹුඩ ගහගෙන ඉන්න මිනිස්සයා ඊටාම සුළුම ඇඳුමක් තමයි ඇඳගෙන ඉන්නේ විලිවසා ගන්නට. නමුත් ඒ තැනත්තා දකිනවා පාරේ නියර උඩින් හොඳට ජේත්තුවට ඇඳගත්තු නෝනවරු මහත්තුරු යනවා. එහෙම දකිනකොට ඒ තැනැත්තා කල්පනා කරනවා නම් අපි හිතා සල්පයකින් සෑහීමටපත් වෙලා දිවි පවත්වනවා. නමුත් මේ නෝනාවරු මේ මහත්තුරු ජේත්තුවට ඇඳගෙන උජාරුවට ඇඳගෙන තියෙන තරම් ඒවා ඇඳ පැළඳගෙන ඔය යන හැටි පේන්නේ නැද්ද කියලා අනේකා දිහා ඊර්ෂ්‍යා සහගත මනසින් අවඥා සහගත මනසින් බලනවා නම් ඒතනත්තා අමුඩයක් ඇඳගෙන හිටියාය කියලා ඒතනත්තාගේ තියෙන අල්පේච්ඡ බව කුමක්ද? තමන් හොවා දක්වමින් අනිකා හෙලා දකිමින් තමන් කරන දේම තමන් සිතන දේම තමන්ගේ දැක්මම හරි කියලා එයම මතු කරමින් අන් අයට අවඥා කරනවා නම් එතන ඇති අල්පේච්ඡ භාවයක් නැහැ. ඒ වගේම કૃષ્ණමූර්ති එතෙන්දි පැහැදිලි කරනවා අපි හිතමු රජමැදුරක සිටුමැදුරක ඉන්න කෙනෙක් ඔටුනු පැලඳගෙන සර්වාභරණයෙන් සැරසිලා ඉන්නවා. තමන් සතු දේ ඒ විදිහට පරිහරණය කළත් ඔහු එයින් සෑහීමටපත් වෙලා කටයුතු කරනවා නම් මට තව තවත් රාජ්‍යයන් අත්පත් කරගන්න ඕන අනිත් අය සමග යුද වදින්නට ඕන අනිත් අය මගේ අඩංගුවට ගන්නට ඕන කියන අපේක්ෂාවක් නැතුව Taman ලද සම්පති සෑහීමටපත් වෙලා එයින් තෘප්තිමත් වෙලා ධාර්මිකව රජකම් කරනවා නම් ඒ තැනත්තා මොනතරම් අල්පේච්ඡද ඒ නිසා පෙනුතුනේ මේ තථාගත දර්ශනය තුල අල්පේච්ඡ භාවයේ ලදදෙන් සතුටු වීම කියන්නේ දුක්ඛිතව ජීවත් වීම නෙමෙයි. Tamanට තියනවා නම් තියන හැටියට රජ සම්පත් සිටු සම්පත් වින්දත් කමක් නැහැ. හැබැයි ඒ උපයපු දේ ගැන Tamanට තෘප්තියක් තියෙන්න ඕනේ. ඒ උපයන දේ ධාර්මිකව පරිහරණය කරනවා කියලා Tamanට තෘප්තියක් තියෙන්න ඕනේ. ඒ තෘප්තිය තියෙනවා නම් තමයි ඒ තැනත්තාට භෝග සුඛය ඇති කෙනෙක් කියලා කියන්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟට තුන්වැනි සැපය තමයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා අනන සුඛය. ඒ කියන්නේ මම ලෝකෙට ණය නැහැ කියලා සතුටු වෙන්නට පුළුවන් වෙන්න ඕන. අර මුලින් කියපු ආකාරයෙන් අපි ලබා ඇති తত্ত্বය බොහෝම පල්ලෙහා මට්ටමක්ය. අනිත් මිනිස්සු සමයි සැප විඳින්නේ මේ විදිහේ වාහනයක් ගත්තොත් මේ විදිහේ ගයක් හදාගත්තොත් තමයි අපිත් සමාජයේ හොඳ අය බවට පත් වෙන්නේ කියලා හිතන මිනිස්සයා තමන්ට ඔරොත්තු නොදෙන විදිහේ දේවල් වලට අත ගහලා ඔරොත්තු නොදෙන ව්‍යාපාර ඔරොත්තු නොදෙන යාන වාහන ඔරොත්තු නොදෙන ගේ දොර ඉඩකඩම් මේවාට අතපෝලා රටට ලෝකෙට ණය වෙලා මුළු ජීවිත කාලෙම ණයවරෙන් අසහනෙන් දරු පරපුර පවා ණයට හෙළලා කටයුතු කරලා අතෘප්තිකරව ජීවත් වෙලා මිය පරලව යනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි ඒ ණයවරෙන් ඒ තනත්තාට දුක් විඳින්නට සිද්ධ වෙන්නේ? Tamanගේ ප්‍රමාණය, Tamanගේ අවශ්‍යතාවය හඳුනාගත නොහැකිව හැඟීම් වලට වහල් වෙන නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි යමක් සම්පාදනය කරද්දී යතා ලාභ යතා බල යතා සාරුප්ප කියන මේ ක්‍රම තුනට අනුව අපේ අවශ්‍යතාවයේ ගණනයකට බලන්නට ඕනේ. යතා ලාභ කියලා කියන්නේ Tamanගේ පුණ්‍ය ශක්තියේ ප්‍රමාණයට, Tamanගේ දැනුගත්කමේ ප්‍රමාණයට, Tamanගේ සමාජ වටපිටාවේ ප්‍රමාණයට, Tamanගේ ශක්තියේ ප්‍රමාණයට Taman යමක් ලබන්නට පවත්වන්නට අදහස් කරන්න ඕනේ. ඒ සීමාවේ ප්‍රමාණය ඉක්මවා කටයුතු කරන්නට ගියොත් හැම විටම අසහනෙන් අතෘප්තිකරව කටයුතු කරන්න සිද්ධ වෙන්නේ ලොවට ණය වෙලා දුක්ඛිතව ජීවත් වෙන්නට සිද්ධ වෙන්නේ ඒ විතරක් නෙමෙයි අන් අයගේ සම්පත දැකලා ඊර්ෂ්‍යා සහගත මනසින් විකෘති වූ මනසින් ජීවත් වෙන්නට එතනත්තාට සිද්ධ වෙන්නේ ඊළඟට යථා බල කියලා කිව්වේ Tamanට ඔරොත්තු දෙන ප්‍රමාණය මේ Taman බාරගත්තු දේ Taman ගොඩනගාගත්තු දේ Tamanට නඩත්තු කරගෙන පවත්වා ගන්නට පුළුවන්ද? Taman හස්තියෙක් ගන්නවා නම් ඒ හස්තියා Tamanට නඩත්තු කරන්න පුළුවන්ද? Taman වාහනයක් ගන්නවා නම් ඒ වාහනය Tamanට නඩත්තු කරගන්නට පුළුවන්ද? ඒ වගේම තමන් දරන්නට බලාපොරොත්තු වෙනේ තනතුරු තමන්ට නඩත්තු කරගන්නට පුළුවන්. ඒ පුළුවන් ප්‍රමාණය තමන්ගේ බලය තමන්ගේ ශක්තිය තේරුම් අරගෙන ඒ ප්‍රමාණයට ඔරොත්තු දෙන දේවල් තමන් ලං කරගෙන ඇසුරු කරන්නට උත්සාහ කරනවා නම් එතෙන්දී පුද්ගලයා අසහනයට විනාශයටපත් නොවි සැනසීමෙන් ජීවත් වෙන්නට පුළුවන්. ගිහි පැවිදි අපි කාටත් මේක මේ ස්වභාවය තමයි පෙන්නන්නේ. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි යථා සාරුප්ප. යථා සාරුප්ප කියන්නේ කොච්චර බලය හයිය පුළුවන්කාරකම තිබුණත් මේක ඇත්තටම Tamanට ගැළපෙනවද? පැවිද්දෙක් නම් තමන්ට රජ සම්පත් විඳිනාසේ සම්පත් විඳීමේ මහානකමට ගැළපෙනවද? සිටු සම්පත් විඳින්නාසේ කාමභෝගී ගිහියන් සැප සම්පත් විඳින්නාසේ විඳින එක ගැළපෙනවද? පුණ්‍ය භාග්‍ය නිසා ලැබෙනවා වෙන්නට පුළුවන්. සසරේ කරන ලද කුසලයකින් බොහෝ සම්පත් ලැබෙනවා. රන් රිදී, මුතු මැණික්, යාන වාහන, ගේ දොර ඉඩ කඩම් බොහෝ ලැබෙනවා. ආයතින් ලැබෙන දේ පරිහරණය කළාට කමක් නැහැනේ කියලා කාමභෝගී ගිහියෙක් වගේ කම්සප විඳින්මින් පවතිනවා නම් ඒ පැවිද්දාට එය සුදුසු නෑ පිටතුනේ. ඒ නිසා පැවිද්දා කල්පනා කරන්න ඕන පැවිද්දෙකුට සුදුසු ආකාරයෙන් මම කොහොමද මේ ලැබෙන සම්පත් පරිහරණය කරන්නේ? අනෙකුත් අතිරික්තය අන් අයගේ යහපත සඳහා අපි කොහොමද යොදවන්නේ? ඒ වගේම කුසල් දහම් කිරීම සඳහා කොහොමද යොදවන්නේ? ගිහියෙක් වුණත් Taman බෞද්ධයෙක් නම් ඒ වගේම තමන් සිල් ගුණ පුරණ ප්‍රතිපත්ති පුරණ කෙනෙක් නම් තමන් වැඩිහිටියෙක් නම් තරුණයෝ කරන කියන විදිහට තමන් කටයුතු කරන්න යන්නේක සුදුසුද? තරුණයෝ අඳින පළඳින විදිහට තමන් අඳින්න පළඳින්න යන්නේක සුදුසුද? මේ විදිහට Tamanගේ ප්‍රමාණය තරාතිරම සුදුසුණු සුදුසුකම Tamanගේ නිලතලවල ස්වභාවය සමාජ වාතාවරණය මේ හැම එකක් පිළිබඳව සිතලා බලලා කල්පනා කරලා Taman සතු සම්පත් පරිහරණය කරන්න ඕනේ අවශ්‍යතාවය හඳුනාගෙන මෙන්න මේ යතා ලාභ යතා බල යතා සාරූප කියන මේ ක්‍රම තුනෙන් නිවැරදිව ගණනය කරලා Tamanගේ අවශ්‍යතාවය වෙන්කොට ඒ ලද සම්පත භුක්ති විඳින්නට පුළුවන් නම් ඒ තැනැත්තාට ලෝකෙට ණය නොවි ලෝකෙට බරක් නොවි අසහනයටපත් නොවි අන්සතු සම්පත පිළිබඳව ඊර්ෂ්‍යා නොකොට ලද දෙයින් සැනසීමෙන් ජීවත් වෙන්නට පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. ඊළඟට හතරවෙනි සැපේ තමයි අනවජ්‍ය සුඛය. පළවෙනි එක අත්ති සුඛය මට යමක් තියනවා කියලා සෑහීමටපත් වීම. දෙවැනි එක භෝග සුඛය මා සතු සම්පත් මම නිසිලෙස පරිහරණය කරනවා කියලා සතුටු වෙන්නට පුළුවන්කම. තුන්වැනි එක අනන සුඛය මම ලෝකෙට ණය නැහැ කියලා අද කාලේ හැටියට කියනවා නම් ණය නොවි ජීවත් වෙන්නට බොහෝ දෙනාට අමාරුයි. හැබැයි ගන්න ණය තමන් උපේන දෙයින් වසර කිහිපයක් තුල තමන්ට පියවා ගන්නටවත් පුළුවන් ඒ විශ්වාසය ඇතිවවත් තමන්ට යමක් ණයට ගන්නට පුළුවන් නම් එපමණකින් හරි තමන්ට සෑහෙන්නට පුළුවන් ගෙවා ගන්නට බැරි තරම් ඔරොත්තු නොදෙන තරම් ජීවිතේ කවදාවත් ගෙවලා ඉවර කරන්නට බැරි තරම් උපයන උපයන හැම දෙයක්ම ඒ ණයබරින් නිදහස් වෙන්නට වැය කරන්නට වෙන හැටියට තමන් ණය ගත්තොත් ඒ තැනත්තාට හැම විටම ජීවිතයේ අනිත් කටයුතු පසෙක දාලා ණයෙන් නිදහස් වෙන්නට අසහනෙන් ජීවත් වෙන්නටයි සිද්ධ වෙන්නේ. බොහෝ දෙනා දිවිනසා ගන්නට පෙළඹෙන්නේ, බොහෝ දෙනා රටගම අතහැරලා යන්නේ, බොහෝ දෙනා සමාජයෙන් වසන් වෙන්නේ මේ විදිහට ඔරොත්තු නොදෙන විදිහට ණය බරින් මනසත් සමාජ වාතාවරණයත් විනාශ කරගන්න නිසා. ඒ නිසා එතනින් නිදහස්ව තමන් උපයන දේ සමබරව තමන්ට වියදම් කරමින් ධාර්මිකව ජීවත් වෙන්නට පුළුවන් නම් මා ගත කළ ජීවිතය මගේ පැවැත්මට හානියක් වෙලා නැහැ අන් අයගේ පැවැත්මට හානියක් වෙලා නැහැ මෙලව පරලව විනාශ කරගෙන නැහැ ඒ බඳු ධාර්මික ජීවිතයක් මං ගත කරලා තියෙනවායි කියලා යමෙකුට ආපසු හැරී බලන්නට පුළුවන් නම් එසේ බලලා තෘප්තිමත් වෙන්නට පුළුවන් නම් අන්න අනවජ්‍ය සුඛයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ගිහියෙක් හැටියට අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කියන මේ සැප හතරෙන් තෘප්තිමත් ජීවත් වෙන්නට නම් ඒ තනත්තා තුළ තිබිය යුතු ප්‍රධාන සුදුසුකමක් තමයි Taman ලැබූ දේ අවඥාවට ලක් නොකොට Taman ලැබූ දේ ප්‍රතික්ෂේප නොකොට ඒක මදිපුංචිකමක් හැටියට සිතන්නේ නැතුව ඒ ලද දෙයින් සෑහීමටපත් වෙලා තව තවත් උපයන්නට පුළුවන් නම් ඒ පිළිබඳව හේතු සාධක හඳුනාගෙන නැවත නැවත උපයා ගනිමින් ඒ උපයන දේ નિවරදිව පරිහරණය කරමින් ධාර්මිකව දිවි පවත්වන්නට පුළුවන් නම් ඒ තනත්තාට සැනසීමෙන් තෘප්තිමත්ව ජීවත් වෙන්නට පුළුවන් කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වේවා Taman සතු සම්පත පිළිබඳව සෑහීමටපත් වෙන්නේ නැතිනම් ඒ පිළිබඳව අව탁සේරු කොට දකිනවා නම් අනේකා සතු දෙයමයි උසස් දෙය කියලා ඒ පිළිබඳව නැවත නැවත සිහිනමවනවා නම් ඊර්ෂ්‍යාවෙන් කෙලෙසුණු මනසින් දුකෙන් දුම්නසින් අසහනෙන් දිවි පවත්වන්නට සිද්ධ වෙනවා.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 ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා